නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් යථා අගරං දුච්ඡන්නං වොට්ටි සමති විජ්ජති එවං අභාවිතං චිත් තං රාගෝ සමති විජ්ජති සාදු සාදු සද්ධාවන්ත පිනතුනේ හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද පිනතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ ධම්මපදයේහි චිත්ත වර්ගයේ සඳහන් වෙන ගාථා ධර්මයක් බුදුරජාණන් වහන්සේ නන්ද හාමුදුරුව මුල් කරගෙන දේශනා කරන ලද ගාථා ධර්මයක්. යථා අගාරං දුච්ඡන්නං වුට්ටි සමති විජ්ජති එවං අභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනාව සෙවෙලි නොකරන ලද ගේ වර්ෂාවක් එනකොට හැම තැනම තෙමෙන්නට ගන්නවා මනවින් සෙවිලි කරලා නැති නිසා. අන්න ඒ වගේ තමයි එවං අභාවිතං චිත්තං රාගෝ සමති විජ්ජති. භාවිත නොකරන ලද පුහුණු නොකරන ලද මනාව සුරක්ෂිත නොකරන ලද සිත විවිධ ක්ලේශ ධර්මයන්ගෙන් විනාශ වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අර මනවින් සෙවිලි නොකරන ලද තන තන සිදුරු තියෙන වහලෙන් වතුර බින්දු ගේ ඇතුළට වැටිලා ගේ තෙමිලා විනාශ වෙනවා වගේ සිත මනවින් පුහුණු කරලා නැතිනම් මනවින් ආරක්ෂා කරගෙන නැතිනම් ඒ සිතේ සිදුරු තුලින් රාග ద్వේෂ ආදී ක්ලේශ ධර්මයන් පැමිණිලා සිත විනාශ කරනවා විකෘති කරනවායි කියන බව බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයෙන් දේශනා කරන්නේ විශේෂයෙන්ම රාගය පිළිබඳව තථාගතයන් වහන්සේ මෙහිදී දක්වන්නේ නන්දහාමුදුරුව මූලික කරගෙන මේ දේශනාව සිදු කරන ලද නිසා. පිනතුන් කවුරුත් දන්නවා නන්ද කුමාරයාගේ ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේගේ එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරයාගේ පුංචි අම්මගේ පුතා, ඒ කියන්නේ සහෝදරයෙක් වන නන්ද කුමාරයා කැමැත්තෙන්ම නෙවෙයි පැවිදි වුනේ බුදුරජාණන් වහන්සේ විසින් තමයි උපක්‍රමශීලීව පැවිද්දට යොමු කළේ. නමුත් පැවිදි වෙන්නට සිදුණු නිසා පැවිදි වුණා ගිහිගේ පිළිබඳව ජීවිතයේ පිළිබඳව සැප විඳීම පිළිබඳව ජනපද කල්යාණීය පිළිබඳව නිරන්තරයෙන් සිතමින් කල්පනා කරමින් කටයුතු කළේ. මේ විදිහෙන් පවතිද්දී බුදුරජාණන් වහන්සේ දෙව්ලොව දෙවංගනන් පෙන්නලා ඒ දෙවංගනන්ද වඩා රූමත් ජනපද කල්යාණියද කියලා විමසපු මොහොතේ නන්දහාමුදුරෝ කියනවා ජනපද කල්යාණියට වඩා සියදහස් ගුණයෙන් මේ දිව්‍යාංගනාවන් රූප සම්පන්න බව. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් මේ එක ජනපද කල්යාණියක් වෙනුවෙන් වෙහසෙනවට වඩා මනවින් සිත පුහුණු කළොත් ඕනනම් මේ දිව්‍යාප්සරාවන් පවා ලබන්නට පුළුවන්කම තියෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ සිහි කළාම ඒ කාරණයක් මූලික කරගෙන ටික ටික මනස පුහුණු කරමින් හිත හදාගන්නට උත්සාහවත් වෙන්න. ඉතින් මේක එකවර සිද්ධ වුණා නෙවෙයි අනන්ත සසරෙහි ඒ ආකාරයෙන් මනස ප්‍රගුණ කරවාගෙන ඇවිදින් තමයි මේ අවසාන ආත්ම භාවයේ ඒ පුහුණුව ලබන්නේ එහෙම නැත්නම් ඒ ප්‍රතිඵලය ලබන්නේ. නමුත් අර සසරෙහි තිබුණු ඇලීම් බැඳීම් ආදියත් දීර්ඝ කාලයක් සසරෙහි පැවතුණු නිසා ඒවත් ඒ ආකාරයෙන් පැවතුණා. ඉතින් අවසාන භවය නිසා තථාගතයන් වහන්සේ ඒ සියල්ල නුවණින් දකින නිසා පෙර විසු ආත්ම භාවයන්හි කරන ලද ප්‍රාර්ථනාවන් ඇසුරු කරන ලද ස්වභාවය ඒ ක්ලේශයන්ගෙන් නිදහස් වෙලා නෛෂ්ක්‍රම්‍ය කරපු ආකාරය මේ ජීවිතයේ තේ සඳහා තියෙන හැකියාව මේ සියල්ලම දකින නිසා තථාගතයන් වහන්සේ නන්ද කුමාරයාව උපක්‍රමශීලීව හෝ මේ පැවිද්ද සඳහා යොමු කෙරෙවි. පසු කලෙක උත්සාහයෙන් උනන්දුයෙන් භාවනා කරලා කෙලෙස් ප්‍රහාණය කරන නන්ද හාමුදුරුව එහෙම නැත්නම් නන්ද මහරහතන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයෙහි ඉන්ද්‍රිය සංවරය ඇති භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබනවා. එතකොට මේ කාරණය මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනවින් සිත සංවර නොකළොත් හරියට අර සෙවෙලි නොකරපු gedarak වගේ නිතර වැස්සෙන් පින්නෙන් තෙමිලා විනාශ වෙනවා බාධා පැමිණෙනවා අන්න ඒ වගේ මනස හරියට පුහුණු නොකළොත් තමයි මේ ක්ලේශ ධර්මයන්ගෙන් නිරන්තරයෙන් පීඩා පැමිණෙන්නේ ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරනවා යථා අගාරං සුච්ඡන්නං වුට්ටි නසමති විජ්ජති. එවං ස්වභාවිතං චිත්තං රාගෝ නසමති විජ්ජති. හරියට ගේ හැවිලි කළොත් වැස්සෙන් කොහොමවත් තෙමෙන්නේ නැහැ වෙහි වතුර ගේ ඇතුළට එන්නේ නැහැ. අන්න ඒ වගේ මනවින් සිත පුහුණු කළොත් මනවින් සිත සංරක්ෂණය කළොත් ඒබඳු කෙනෙකුට රාගයෙන්, ద్వේෂයෙන් මනස විනාශ වෙන්නේ නැහැ කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට නන්ද කුමාරයා හැම නැත්තම් නන්ද හාමුදුරුව මුල් අවස්ථාවේදී Tamanගේ මනස මනවින් සංරක්ෂණය කරගත්තේ නැති නිසා පුහුණු කරපු නැති නිසා උන්වහන්සේගේ මනසට නිරන්තරයෙන් රාග ద్వේෂාදිය පැමිණෙමින් මනස ව්‍යාකූල වෙන්නට පටන් ගත්තේ. පසුව අර බුදුරජාණන් වහන්සේගේ උපදේශයත් ලැබමින් සාංශාරික හුරුවත් අවදි කරගෙන උත්සාහ කරද්දී තමයි Tamanගේ මනස ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා උන්වහන්සේ මැනවින් අත්දකින්නේ. තමන්ගේ මනස ආරක්ෂා කරගන්නට නම් ඉන්ද්‍රිය සංවරය තිබිය යුතුයි කියන බව උන්වහන්සේ එතනදී තේරුම් ගන්නවා. ඉන්ද්‍රිය සංවරය නැති කෙනෙකුට සිත ආරක්ෂා කරනවා කියන එක පහසු නෑ. මොකක්ද ඉන්ද්‍රිය සංවරයයි කියලා කියන්නේ? ඇසින් රූප දැකලා නිමිති අනුනිමිති වශයෙන් නොගෙන ඉන්නට පුළුවන් නම්. කනින් ශබ්ද අහලා නිමිති අනුනිමිති වශයෙන් අරගෙන උපාදාන කරගන්න නැතුව ඉන්නට පුළුවන් මේ විදිහට පංචේන්ද්‍රයන්ගෙන්ම ආරම්මන අරගෙන ඒවා නිමිති අනුනිමිති වශයෙන් උපාදාන නොකරන කෙනෙකුට තමයි Tamanගේ සිත ආරක්ෂා කරගන්නට සංවර කරගන්නට පුළුවන් නිමිති අනුනිමිති වශයෙන් ගන්නවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහෙන් රූප දකින පුද්ගලයා විසින් ඒ රූපය සමස්තයක් වශයෙන් රූප සංඥාව අරගන්නවා. ඒ විතරක් නෙමෙයි කොටස් වශයෙන් අනුනිමිති වශයෙන්ුත් ගන්නවා. අපි හිතමු පුරුෂයෙක් විසින් ස්ත්‍රියක් දැක්කොත් මේ ස්ත්‍රිය ලස්සනයි, හැඩයි ආදී වශයෙන් ඒ සමස්ත නිමිත්තම ග්‍රහණය කරන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ කාන්තාව සිනාසෙන හැටි හොඳයි, ඇවිදින හැටි හොඳයි, කතා කරන හැටි හොඳයි ඇස් දෙක හොඳයි, කෙස් ටික හොඳයි, දත් ටික හොඳයි. මෙහෙම නොයෙක් වශයෙන් කොටස් වශයෙන් මනසේ රඳවා ගන්නට පුළුවන්. එතකොට පුද්ගලයෙක් පුරුෂයෙක් ස්ත්‍රියකට කැමති වෙන්නේ කුමක් නිසාද කියලා ඇහුවොත් ওই වගේ පුංචි පුංචි දේවල් සමහර විට හේතු වෙන්නට පුළුවන්. ඒ වගේම ස්ත්‍රියක් පුරුෂයෙක් දැක්කහම සමස්ත පුරුෂයා වශයෙන් අරමුණු කරන්නටත් පුළුවන්. එහෙම නැත්නම් බොහොම කඩවසම් කෙනෙක්, හොඳට උසට සරිලන මහත තියෙන කෙනෙක්, හොඳ ජව සම්පන්න කෙනෙක්, හොඳ තේජාන්විත කෙනෙක්, හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක්. මෙහෙම නොඑක ආකාරයෙන් කොටස් වශයෙන් ගන්නට පුළුවන්. ඒක තමයි අනුනිමිති වශයෙන් ගන්නවාය කියලා කියන්නේ. එතකොට ගහක් දැක්කත්, මලක් දැක්කත්, වර්ණයක් දැක්කත්, පුද්ගලයෙක් දැක්කත් මේ රූපය සමස්තයක් වශයෙන් රූප සංඥාව වශයෙන් ගන්නට පුළුවන් ඒකට කියනවා නිමිති ගන්නවයි කියලා කොටස් වශයෙන් අරගෙන උපාදාන කරගත්තාම ඒකට කියනවා අනුනිමිති වශයෙන් ගන්නවයි කියලා. එතකොට ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදියත් ඒ විදිහමයි. මෙහෙම නිමිති අනුනිමිති වශයෙන් ග්‍රහණය කරගෙන උපාදාන කරගත්තාම ඒ දැඩිව අල්ලාගත්තු ආරම්මණය නැවත නැවත මනසට පැමිණෙන්නට පටන් ගන්නවා. ඊට පස්සේ අපි කියනවා අනේ මට මේක අමතක කරන්න බෑනේ. මේක කොච්චර අමතක කරන්න හැදුවත් අමතක කරන්න බෑනේ කියලා කියනවා. අමතක කරන්න බැරි වෙන්නේ මොකක් නිසාද? අපි දැඩිව උපාදාන කරගෙන තියෙන නිසා. ඇයිද අපි ඒක උපාදාන කරගෙන තියෙන්නේ? එහි සුවිශේෂත්වයක් දකිනවා ඒකට විශේෂ වටිනාකමක් අපි දීලා තියෙනවා අවශේෂ රූපාතර අවශේෂ ශබ්දාතර ඒ අපි දැකපු රූපයට අපි අහපු ශබ්දයට විශේෂත්වයක් ආරෝපණය කරලා අන්නේ විශේෂ වටිනාකමක් ආරෝපණය කරපුවෙන් පස්සේ එතන ඉඳලම ඒ ආරම්මණය නැවත නැවත මනසට බාධා කරමින් නැවත නැවත අරමුණු කරන්නට පටන් ගන්නවා. මේ සිත හැම විටම එක් අරමුණක් ග්‍රහණය කරමින් අභාවයට යනවා. නැවතත් අරමුණක් අල්ලාගෙන ඉපදිලා අභාවයට යනවා. තවත් අරමුණක් අල්ලාගෙන ඉපදිලා භාවයට යනවා. මෙහෙම වේගවත්ව මේ සිත නැවත නැවත අරමුණු ගනිමින් තමයි පහළ එතකොට අපි යම්කිසි ආරම්මණයකට වැඩි අගයක් දුන්නයින් පස්සේ නැවත නැවත ඒ අරමුණම ග්‍රහණය කරමින් සිත හට ගන්නට පටන් ගන්නවා. ඒක අපට කොච්චර කරදරයක් වුණත් අයින් කරගන්නට බැරි වෙන්නේ අපි ඒක දැඩිව උපාදාන කරලා තියෙන නිසා. එතකොට සමහර කෙනෙක් හිතන්නට පුළුවන් අපෝයි මට මේක එපා වෙලා තියෙන්නේ මහා කරදරයක් වෙලා තියෙන්නේ මේක මට බරපතල ප්‍රශ්නයක් මේක කොහොම හරි අමතක කරගන්නට තමයි ඕන. බරපතල ප්‍රශ්නයක් කියලා හිතුවොත් ඒක කොහොමවත්ම අමතක කරන්නට බෑ. ඒ කුමක් නිසාද ඇගීමට ලක් කරනවා වටිනාකමක් දෙනවා කියලා කියන්නේ හොඳයි කියලා හිතන එක විතරක් නෙමෙයි. නරකයි කියලා හිතනවා කියන්නේ වටිනාකමක් දීම. මේකෙන් බරපතල හානියක් වෙන්නට පුළුවන් මේකෙන් මහා නපුරක් වෙන්නට පුළුවන් මේක නම් හිතට આવොත් මහ කරදරයක් කියලා අපි හිතනවා නම් ඒ සිතුවිල්ලම තමයි ඒ අරමුණට අගයක් දෙනවා කියලා කියන්නේ. ඇත්තටම ඇසින් දැකපු දේ වුණත් කනින් අහපු දේ වුණත් එහෙම දැනිලා පෙනිලා ඒ සංඥාව සිතෙහි සටහන් වෙලා එතනින් ඒක අහෝසි වෙලා යනවා. අමුතුවෙන් අපට අහෝසි කරන්නට පොරබදන්නට දෙයක් නැහැ. මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය තමයි හටගෙන සැනකින් අභාවයට යන එක. ඒ නිසා තමයි අපි අනිත්‍යයි කියලා කියන්නේ. එතකොට සංස්කාර ධර්මයක් ඇති වෙලා නැති වෙලා යනවා. දැන් මේ නිශ්චිත අරමුණක් ඇයිද ආය ආයෙත් අපේ මනසට එන්නේ? ඒක ඇති වෙලා නැති වෙලා ගියාට ඊළඟ පාරත් ආපහු ඇති වෙනවා ඊළඟ පාරත් ආපහු ඇති වෙනවා මේ නැවත නැවත ඇති වෙන తত্ত্বය ගොඩනගාගෙන තියෙන කවුරුන් විසින්ද ඒ අරමුණට වැඩි අගයක් ආරෝපණය කිරීම නිසා අපෝ මේක නම් සිහි වුණොත් මහා හිසරදයක් කියලා හිතුවෙන් පස්සේ ඒකමයි සිහි වෙන්නේ මේ දැකපු රූපේ නම් මේ අහපු ශබ්දේ නම් අනිත් ඒවට වඩා විශේෂත්වයක් තියෙනවා කියලා හිතුවෙන් පස්සේ ඒකම නැවත නැවත හිතට එන්නට පටන් ගන්නවා. එතකොට හුඟක් දෙන අනේ මට මේක අමතක කරගන්න ඕනේ. නමුත් අමතක කරන්න බෑ කියන එකේ තේරුම අමතක කරනවා කියලා උත්සාහ කරන්නේ නැවත නැවත ඒ ආරම්මණයට හොඳයි කියලා හරි නරකයි කියලා හරි බරපතලයි කියලා හරි යම්කිසි අගයක් ආරෝපණය කරා ඒ නිසා යමක් අපට අමතක කරන්නට ඕන නම්, මනසට නැවිත් තියාගන්නට ඕන නම්, ඒකෙන් සිත නිදහස් කරගන්නට ඕන නම් මොකද්ද කරන්නට ඕන වෙන්නේ? ඒ අරමුණට ලොකු අගයක් ආරෝපණය නොකොට ඒක ඇවිදින් යන්නට ඉඩ හරින්නට ඕන. අර තායිලන්තේ හිටපු අචාන් චාහාමුදුරෝ කියනවා පොටියෙක් වෙන ගොදුරකට යන්න යනවා. දැන් යන්න යනකොට Taman ළඟින් තමයි යන්නේ. දැන් Taman දකිනවා කොටිය එනවා. එනවා දැක්කන් පස්සේ මූ මගේ ඇඟට පණීත් දන්නේ කියලා තමන් කලබල වෙනවා. කලබල වෙච්ච ගමන් කොටියා අර වෙනත් පැත්තකටයි යන්න ආවේ. නමුත් ඒක නවත්තලා තමන්ගේ ඇඟට පනින්න පුළුවන්. ඊට පස්සේ pore බදලා තුවාල කරගෙන සමහරට ජීවිතේ පවා විනාශ කරගන්නට පුළුවන්. ඌ වෙන දිහාවකටයි යන්න ආවේ. ඌ ආපු ගමන යන්නට ඉඩ දෙන්නේ නැතුව අපි නිකන් පටලවා ගත්තා. අන්න ඒ වගේ තමයි අරමුණු ඇති වෙලා නැති වෙලා යනවා. ඒවා 아무තුවෙන් අපට බාධා කරන්නට එනව නෙමෙයි. නමුත් මේකනම් හිතට આવොත් මහ කරදරයක්ය මේකනම් හිතට આવොත් හොඳය ආදී වශයෙන් අපි ඇගීමට ලක් කරනකොට ඒක අපේ මනස තුල පළපදියම් වෙන්නට පටන් ගන්නවා කොහොමවත් බැහැර කරගන්නට බැරුව. දැන් මේ කුමක්ද සිද්ධ වෙන්නේ? ඉන්ද්‍රිය සංවරයෙන් තොර බව. එහෙමනම් ඉන්ද්‍රිය සංවරයයි කියලා කියන්නේ රූප නොදක ඉන්න එක නෙමේ ශබ්ද නොසා ඉන්න එක නෙමේ රූප දැකලා ශබ්ද අහලා නිමිති අනුනිමිති වශයෙන් අගයක් ආරෝපණය කරලා උපාදාන කරගන්න නැතුව ඉන්නට පුළුවන් නම් ඒතනත්තාට තමයි අවිද්‍යා දෝමනස්සාදී ක්ලේශයන්ගෙන් සිත නිදහස් කරගන්නට පුළුවන් වෙන්නේ. තථාගතයන් වහන්සේ බව දේශනා කරනවා සෝ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති න අනුභ්‍යංජනක් ගාහි හෝති යත්වාදිකරණ මේතං චක්කුන්ද්‍රයන් අසංගතං විහරන්තං අවිජ්ජා දෝමනස්සං උප්පාදේය තස්ස සංවරාය පටිපජ්ජති මේ ආර්ය ශ්‍රාවකයා කොහොමද ඉන්ද්‍රිය සංවරය පුහුණු කරන්නේ ඇසින් රූප දැකලා නිමිති අනුනිමිති වශයෙන් ග්‍රහණය කළාම උපාදාන කළාම අගය කළාම ඒක නැවත නැවත මනසේ පළපදියම් වෙනවා ඒ නිසා ඇලීම් ගැටීම් ආදිය හටගන්නවා යම්කිසි කෙනෙකුට පුළුවන් නම් නිමිති අනුනිමිති වශයෙන් ග්‍රහණය නොකොට අතහරින්නට ඒ තැනැත්තාගේ මනසේ අවිද්‍යාව දුම්නස ඒ කියන්නේ ඇලීම ගැටීම සංසිඳිලා සිත සුවපත් වෙනවා එය තමයි ඉන්ද්‍රිය සංවරයයි කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දැන් එතකොට තථාගතයන් වහන්සේගේ මේ දේශනාවන් අනුව නැවත නැවත කල්පනා කරමින් නන්දහාමුදුරුවෝ තේරුම් ගත්තා මේ මගේ මනස නැවත නැවත මේ අරමුණ වෙතම තදින් යන්නේ. ඒක මහා කරදරයක් වෙන හැටියට. ඒක මහා පීඩාවක් වෙන හැටියට නැවත නැවත මේ සිතට එන්නේ. ඒ ජනපද කල්යාණිය කියන අරමුණ මේ රූප సౌందර්ය එහෙම නැත්නම් සැප සම්පත් මේවා පිළිබඳව වැඩි අගයක් මනසේ වෙන් කරලා තියෙනවා. ඒ නිසා තමයි මනස නිරන්තරයෙන්ම ඒ සංකල්පනාවන්ගෙන්ම පිරී පවතින්නේ. එතකොට එහෙමනම් ඉන්ද්‍රිය සංවරය කියන එක මෙතනදී අවශ්‍යයි කියලා උන්වහන්සේ හඳුනා ගන්නවා තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන ටිකෙන් ටික කාරණා වටහා ගනිමින් Taman චක්කු සෝත ගාන જીවහා කාය මන කියන මේ ෂඩේන්ද්‍රයන් සංවර කරගෙන සංවර කරගෙන පුහුණු වෙද්දී තමන් වහන්සේ හඳුනා ගන්නවා ඒක සාර්ථක ක්‍රමයක් ඒ තුලින් පුළුවන්කම තියනවා අර නිරන්තරයෙන් පීඩා කරන ක්ලේශ ධර්මයන් පාලනය කරන්න. මෙන්න මේ විදිහට තමන් වහන්සේගේ මනස මනවින් පුහුණු කරන ලද නන්දහාමුදුරුව නැවත කිසිදාක රාග දේශාදිය මනසට බාධා නොකරන හැටියටම තමන් වහන්සේගේ මනස මනවින් පුහුණු කරමින් සකල ක්ලේශයන් ප්‍රහීන කරනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කතා බහ කරනවා මේ නන්දහාමුදුරෝ ජනපද කල්යාණිය නිසා මේ මහානදම් පුරනවා නේද? දිව්‍යාංගනාවන් අපේක්ෂාවෙන් මහානදම් පුරනවා නේද? මෙහෙම කතා කරනකොට උන්වහන්සේ සිහිපත් කරනවා නෑ ඒ කවුරුවක් නිසා මම මහානදම් පුරන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ සමග මේ කාරණය කියනකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ පෙර තමයි නන්ද ඒ විදිහෙන් කල්පනා කළේ දැන් ඔහු ඒ ආකාරයෙන් කල්පනා කරන්නේ නැහැ කුමක් නිසාද Tamanගේ මනස මනාව පුහුණු නොකරන ලද අවදියේදී රාග ద్వේෂ මෝහාදිය මනස විනිවිදගෙන බාධා කරනවා නමුත් යම් කිසි කෙනෙක් හරියට සිත පුහුණු කළොත් ඒ තනත්තාගේ සිත රාග ద్వේෂාදියෙන් කිලිටි වෙලා දූෂ්‍ය වෙලා විනාශ වෙන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ මේ ගාථා ධර්මය දේශනා කරන්නේ. එතකොට මේ විදිහට අපි හැම කෙනෙකුගේම මනසත් ආරක්ෂා කරගන්නට ඕන නම් රාග ද්වේෂ මෝහාදීන් රැකගන්නට ඕන නම් අපේ මනස ටිකෙන් ටික පුහුණු කරන්නට ඕන. ඒ පුහුණු කරනවා කියලා කියන එක වෙනම වැඩපිළිවෙලක්. අපි නිකම් බණ අහපු පමණට දහම් පොතපත කියවපු පමණට දහම ඉගෙනගත්තු පමණටම දහම වැටහුණු පමණටම ඒක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපේ දහම අහපුවාම සිතපුවාමත් එක්තරා ප්‍රමාණයකට කෙලස් යටපත් වීමක් හිටිනවා. දැන් සමහර වෙලාවට මෙතෙක් අපි නොඅසපු කාරණයක් අහලා දැනගත්තාම සුතමය ඥානය අපට උපදිනවා. ඒ සුතමය ඥානය නිසාම සමහර දේවල් අපේ මනසෙහි යටපත් වෙලා පාලනය වෙලා තියෙන අවස්ථා අපට හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඒක ස්ථාවර නැහැ. කලෙකදී නැවතත් ඒ කිලිටි මනෝභාවයන් අවදි වෙන්නට පුළුවන්. ඊළඟට අපි ගැඹුරට මේවා පිළිබඳව නැවත නැවත කල්පනා කරලා සිතලා තේරුම් ගන්නකොට අපට දැනෙන්නට ගන්නවා දැන් නම් වෙනදාට වඩා හොඳටම මනස ක්ලේශ ධර්මයන්ගෙන් නිදහස් වෙලා. දැන් නම් හොඳ පැහැදිලි පැහැපත් තත්වයක් තියෙනවා. දැන් කෙලෙස් ධර්ම එන්නේවත් නැහැ වගේ හිතෙනවා. හැබැයි මේ தത്വයටත් රැවටෙන්නට හොඳ නෑ. චින්තාමය ඥානය තුලින් නැවත නැවත දහම් කරුණු පිළිබඳව සිතලා තේරුම් ගන්නකොට අපේ මනසෙහි කෙලෙස් නැතුවා වගේ ගතියක් ඇති වෙන්නට පුළුවන්. නමුත් ඒ தත්වයක් ස්ථාවර නැහැ. ස්ථාවර தත්වයකට පැමිණෙන්නේ භාවනාමය ඥානය තුලින් අපේ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම කාරණා තේරුම් අරගෙන කෙලෙස් ධර්ම සහ මුලින්ම ප්‍රහාණය කළොත් මාර්ගඵල ඥානය තුලින් කෙලස් ප්‍රහාණය කළොත් පමණයි වෙනත. දැන් මේ මෑතකත් එක මහත්මයෙක් අපි මුණ ගැහිලා එතුමා සඳහන් කළේ හාමුදුරනේ මම ඉස්සර බොහෝම වික්ෂිප්ත චරිතයක් රාග අධික චරිතයක් එතකොට මගේ මනසේ බොහෝ කෙලෙස් ධර්ම මට දැනුණා තියෙන බව ඉතින් මම අදහස් කරගත්තා කොහොම හරි මම අරහත්ත්වයේ පිණිස භාවනා කරනවා සිත පුහුණු කරනවා කියලා ඔහු කියනවා හාමුදුරනේ මම මේ මේ විදිහට සිතන්නට පටන් ගත්තා. මේ මේ විදිහට මම කල්පනා කරන්නට පටන් ගත්තා. එහෙම කාලයක් කල්පනා කරගෙන කරගෙන ගැඹුරට ගැඹුරට සිතාගෙන යනකොට මට බොහෝ දේවල් වැටහෙන්නට පටන් ගත්තා. දැන් මගේ මනසෙහි රාගය ඒ විදිහට මතුවෙන්නේ නැහැ. ද්වේෂය ඒ විදිහට මතුවෙන්නේ නැහැ. ඒ නිසා මට හිතෙනවා මම සෝවන් වෙලයි කියලා. ඒ නිසා මට හිතෙනවා මම දැන් සකෘදාගාම වෙලයි කියලා. එතකොට දැන් අනාගාමි මාර්ගයේහි මම යනවා වගේ මට හිතෙනවා. එතකොට මං ඇහුවා අනාගාමි වෙලාය කියලා කියන්නේ නැත්තේ ඇයි? එහෙම කියන්න බෑ. රාගය තාම ටිකක් තියෙනවා කියලා දැනෙනවා. හැබැයි අර වෙනදා තරම් ප්‍රකටව මතුවෙන්නේ නැහැ. බොහෝ දුරට පාලනය වෙලා ඒ නිසා මට හිතෙනවා මම දැන් සෝවාන් වෙලා සකෘදාගාමි වෙලා ඉන්නේ කියලා. ඉතින් දැන් ඔහු සමග කතා කරලා බලනකොට අපටත් වැටහුණා නිකම්ම නිකම් මේ උමතු කතාවක්ම කියනවත් නෙමෙයි යම් ප්‍රමාණයකට Tamanගේ මනසේ මින් පෙර තිබුණු ක්ලේශ ධර්ම ඔහුගේ මනසේ යටපත් කරගෙන පවත්වන්නට ඔහුට හැකි වෙලා තියෙනවා. හැබැයි මේ සෝවාන් මාර්ගඥානය සකෘදාගාමි මාර්ගඥානයයි කියලා වරදවා වටහාගෙන හිටියට මේ తত্ত্বය අර චින්තාමය ඥානය තුලින් తాවකාලිකව අපි ඕනම කෙනෙකුගේ මනස තුල ඇති වෙන්නට පුළුවන් ස්වභාවයක්. ඒ නිසා ඒබඳු තත්වයන් අපි වරදවා වටහාගෙන ඒන් සෑහීමටපත් වෙලා නතර වෙන්නේ නැතිව අපි උත්සාහ කරන්නට ඕන භාවනාමය ඥානය තුලින් තව වඩාත් ගැඹුරට කොහොමද අපේ මනස විනිවිද දකිමින් ශක්තිමත් කරමින් කෙලස් ප්‍රහාණය සඳහා උත්සාහවත් වෙන්නේ එහෙම නැති වුණොත් අර తాවකාලික දෙයින් අපි රැවටීමටපත් වෙනවා. ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් එහෙම රැවටෙන්නට පුළුවන්. අපි දන්න ඇතම් ස්වාමීන් වහන්සේලා පවා සමහර විට ප්‍රකාශ කරලා තියෙනවා දැන් නම් මගේ මනසේ සිහි කළා වුණත් රාගී අරමුණු සිහි කළා වුණත් රාගය මතුවෙන්නේ නැහැ. ද්වේෂ සහගත අරමුණු සිහි කළා වුණත් ද්වේෂය මතුවෙන්නේ නැහැ. ඒ නිසා දැන් නම් මාර්ගඵලයකටපත් වෙලා කියලා තමයි හැඟෙන්නේ. එහෙම කියන අවස්ථා තියෙනවා. එතකොට ගිහි අය වුණත් එහෙම ප්‍රකාශ කරන්නට පුළුවන් එහෙම දැනෙන්නට පුළුවන්. දැන් අර මහත්මයාත් ඒ කිව්වේ නිකම්ම නිකම් මේ වංචාවක් බොරුවක් කරන්නට ඕනෑ වටම නෙමෙයි. ඔහුට හිතෙනවා අර පෙර තමන්ගේ මනසේ තිබිච්ච ස්වභාවය දැන් ගොඩක් දුරට පාලනය වෙලා ඉතින් එතුමා කියනවා හාමුදුරනේ මං සමහරලාට සරාගී අරමුණු පිළිබඳව බොහෝ වෙලා සිතලා බලනවා. ඒත් මගේ මනසේ රාගය අවදි වෙන්නේ නැහැ. ඒ නිසා මට හිතෙනවා දැන් මම රාගය තුනී කරලයි තියෙන්නේ කියලා මම දැන් නම් සෝවාන් ඵලයට සකෘදාගාම ඵලයටපත් වෙලයි තියෙන්නේ කියලා මට හිතෙනවා. දැන් මෙන්න මේ විදිහේ මුලාවන්ටපත් වෙන්නට පුළුවන් සුතමේ ඥාන, චින්තාමේ ඥාන කියන අවස්ථා දෙකෙන් తాවකාලික ඇති වෙන මානසික සංහිඳියාව නිසා හරියට අපි වහලයට අපි හිතමු ඉටිකොලයක් අර වහින තැන් වලට තෙමෙන තැන් වලට උඩින් ඉටිකොලයක් අදිනවා. එහෙම නැත්නම් తాවකාලිකව මොකක් හරි පිළියමක් යොදනවා. එහෙන් මෙහෙන් පොල්ලතු ටිකක් ඇදලා කොළපතක් හිර කරලා ඉස්සර කාලේ එහෙමනේ වහල තෙමෙනකොට පොඩ්ඩක් එහාට මෙහාට කරනවා. එහෙම කලින් පස්සේ తాවකාලිකව වතුර වැටෙන්නේ නැතුව ආරක්ෂා වෙනවා. හැබැයි එහෙම කළාය කියලා ඒක සුරක්ෂිත තත්වයක් නෙමේ පොඩ්ඩක් එහෙම වුණු ගමන් ආපහු තෙමෙන්නට පටන් ගන්නවා. එතකොට අර ඉටිකොලයක් එලලා හරි කොළපතක් ඇදලා හරි පොල්ලත්තක් එහාට මෙහාට කරලා හරි එහෙම නැත්නම් උලු කැටයකට ලීයෙන් ඇනලා එහාට මෙහාට පොඩ්ඩක් වෙනස් කළාට පස්සේ අර වතුර වැටෙන එක නවතිනවා. නැවතුණන් පස්සේ අපිට හිතෙනවා දැන් හරි. දැන් ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම తాවකාලිකව ප්‍රශ්නේ විසඳුණා වගේ පෙනෙන්නට පුළුවන්. හැබැයි දීර්ඝ කාලීනව යලි යලිත් ඒ ගැටලුව මතුවෙන්නට තියෙන ඉඩ අපි පරීක්ෂා කරලා බලන්නට ඕන. එහෙම නොවුනොත් අපට නිවන් දකින තෙක් මනස පුහුණු කරනවා වෙනුවට විවිධ ආකාරයෙන් Taman පිළිබඳව නිගමනයන්ට පැමිණිලා ඒන් සෑහීමටපත් වෙලා මුලාවටපත් වෙලා විමුක්ති මඟ ව්‍යාකූල කරගන්නට ඉඩ කඩ තියෙනවා. ඒ නිසා මම මේ මහත්මයාටත් උපදෙස් දුන්නේ Tamanට දැනෙනවා නම් පෙර වගේ රාගය මතුවලා එන්නේ නැහැයි කියලා, පෙර වගේ කෝපය මතුවලා එන්නේ නැහැයි කියලා ඒක හොඳ තත්ත්වයක්. තමන්ටම දැනෙනවා නම් ඒ తත්වේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ එහෙමනේ. තමන්ම ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. තමන්ගේ මනස පිළිබඳව. එහෙම දකිනකොට ඒවා වෙනදට වඩා අඩුයි කියලා Tamanටම දැනෙනවා ඒක හොඳ තත්ත්වයක්. හැබැයි මේ මම ඉන්නේ සෝවාන් ඵලයේ සකෘදාගාමි ඵලයේ කියලා ඒක හංවඩු ගහන්නට ලේබල් අලවන්නට යන්නේ නැතිව තව තවත් මනස පිළිබඳව පරීක්ෂා කරමින් ඉදිරියට යන්නට උත්සාහ කරන්න. ඒ මොකද දැඩි අදිෂ්ඨානය නිසා හෝ එහෙම නැත්නම් දැඩිව අපි ධර්මකාරණයක් පිළිබඳව සිතලා තේරුම් ගැනීම නිසා හෝ අපේ මනසේ කලක් කෙලස් ධර්ම යටපත් වෙලා තියෙනට පුළුවන් නිසා මම ඉතින් එතුමාට උදාහරණයක් හැටියට කිව්වා දැන් ඔය පිස්සන් කොටුවේ ඉන්න උමතු අය මම අද ඉඳලා මේ විදිහෙන් පවතිනවා කියලා හිතාගත්තොත් ඒ මිනිස්සු ඒ විදිහෙන්ම පවතිනවා කිසිම වෙනසක් නැතුව. දැන් ප්‍රകൃතිවත්ව ඉන්න මිනිස්සෙකුට එහෙම කරන්න ලේසි නෑ. මනස වෙනස් වෙනවා. අර මිනිස්සු මම ආපහු තරහ ගන්නෙ නෑ කියලා කිව්වොත් ඒ මිනිසුන්ට තරහ නොගෙන ඉන්න පුළුවන්. මම ආපහු සරාගීව කටයුතු කරන්නේ නෑ කියලා හිතාගත්තොත් ඒ මිනිසුන්ට එහෙම පවතින්නට සමහර විට පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ කොහොමද? ඒක දැඩිව සිතට ගත්තාම ඒකත් එක්කලා කාලයක් පවතිනවා. එතකොට ඒ මනස ටිකක් වෙනස් වෙච්ච පුද්ගලයා ස්වභාවිකව අර ප්‍රකෘති தත්වයට එහෙම නැත්නම් ස්වභාවික ලෝකයක් එක්කලා ගනුදෙනු කරනවා අඩුයි. Taman මවාගත්තු තැන එහෙම්මම තහවුරු කරගෙන ඉන්නවා. අර අන් අය මොනවා කිව්වත් ඒවත් එක්කලා මුසු වෙන්නේ නැහැ. ඉතින් මම උදාහරණයට අරගෙන කිව්වා දැන් එතකොට ඒ මනස ටිකක් වෙනස් වෙච්ච විකෘති වෙච්ච පුද්ගලයා දැන් මට රාගය ඇති වෙන්නේ නැහැ කියලා කිව්වොත් ඒකෙන් අදහස් කරන්නේ ඔහු සෝවාන් වෙලා කියලාද? ඔහු සකෘදාගාමි වෙලා කියලාද? ඔහු අනාගාමි වෙලා කියලාද ඒකෙන් අදහස් වෙන්නේ? එහෙම එකක් නෙමෙයි. Taman දැඩිව යමක් හිතට ගත්තාම ඒකෙන් ගැලවිලා ඒකෙන් වෙනස් වෙලා Tamanට එක්තරා කාලයක් පැවතීමේ හැකියාව තියෙනවා යමක් දැඩිව සිතට ගත්තොත්. ඉතින් අර උමතුය කියන පුද්ගලයා ඒ ගත්තු මත එහෙම මෙල්ලිලා ඉන්නවා. ප්‍රകൃති කියන මනුස්සයාට වෙලා තියෙන්නේ තමන්ගේ මතය තුල ඉන්නට බෑ. ආය ස්වභාවික ලෝකයක් එක්ක මුසු වෙනකොට දෝලණය වෙනවා. ඒ නිසාම තමයි එතනත්තා ස්වභාවිකයි කියන්නේ. බාහිරින් එන ආරම්මනත් එක්කලා එහාට මෙහාට දෝලණය වෙනවා. ඒක තමයි ස්වභාවික తත්වය. අර මනස වෙනස් වෙලාය කියලා කියන්නේ අර ස්වභාවික తත්වෙන් කටයුතු කරන්නේ නැහැ. තමන් ගත්තු මතයේම එල්බගෙන ඉන්නවා. එතකොට ආර්ය කියන தത്വයට යනකොට මතයක එල්බගෙන ඉන්නව නෙමෙයි ඒ පුද්ගලයාත් වෙනස් වෙන්නේ නැහැ මොකක් නිසාද වෙනස් වෙන්නේ නැත්තේ යම් මතයක එල්බගෙන ඉඳගෙන හෝ යම් කිසි චින්තනයක් දැඩිව අරගෙන ඉන්නව නෙමෙයි Tamanගේ මනසේ කෙලෙස් ධර්ම නැති නිසාම උන්වහන්සේගේ මනස වෙනස් වෙන්නේ නැහැ උන්වහන්සේ ස්වභාවික ලෝකයට සමග මුසු වෙනවා ස්වභාවික ලෝකයට සමග ගනුදෙනු කරනවා ස්වභාවික ලෝකයේ කෙරෙන කියන දේවල් එක්කලා මුසු වුණාට මනසේ වෙනසක් වෙන්නේ නැහැ පැහැදිලිවම කෙලෙස් ධර්ම මනසෙහි නැති නිසා හැබැයි උමතු පුද්ගලයාගේ තියෙන වෙනස ඔහුගේ මනසේ යම්කිසි ක්ලේශයක් අවදි නොවී තියෙන්නට පුළුවන්. එහෙම අවදි නොවී තියෙන්නේ කෙලෙස් නැති නිසා නෙමේ දැඩිව එහි එල්බගෙන ස්වභාවික ලෝකයක් එක්ක මුසු නොවී ඉන්න නිසා. ඉතින් මේ වගේ එකින් එක කරුණු තේරුම් අරගෙන අපි හඳුන ගන්නට ඕන අපේ සිත් සතන් තුළ යම් යම් අවස්ථාවල යමක් තුළ දැඩිව පිහිටා සිටියාම ඒකෙන් කියන්නේ අපි හැමෝම උමතු වෙලා කියන එක නෙමෙයි යමක් දැඩිව පිහිටා සිටියාම දැඩිව අදිෂ්ඨාන කරගත්තාම මම මීට පස්සේ මේ මනෝභාවය ඇති වෙන්නට ඉඩ දෙන්නේ කියලා හොඳට කල්පනාවෙන් අපේ මනස කාලයක් පාලනය කරගන්නට පුහුණු වුණොත් අපට රාගය, ద్వේෂය ආදී සෑහෙන ප්‍රමාණයකට යටපත් කරගන්නට පුළුවන්. එතකොට සමහර වෙලාවට හිතලා කල්පනා කරලා බැලුවා වුණත් ඒවා නෑ වගේ දැනෙන්නටත් පුළුවන් කාලයක් ගියාම. හැබැයි ඒ තුලින් දැන් සියල්ල හරි කියන නිගමනයට එන්නට උත්සාහ කරන්නේ නැතිව නැවත නැවත විවිධ පැතිවලින් Tamanගේ මනස පරීක්ෂා කරමින් මනස පුහුණු කරන්නට උත්සාහවත් විය යුතුය. මනස පරීක්ෂා කරනවා කියන එකෙන් අදහස් කරන්නේ අර සුපුරුදු අවස්ථාවල සමහරට රාගය ද්වේෂය මතු නොවෙන්නට පුළුවන්. හැබැයි අපි කොහොමවත් අපේක්ෂා නොකරපු බලාපොරොත්තු නොවිච්ච තැනකදී රාගය ද්වේෂය මතු වෙන්නට පුළුවන්. මොකද එක් එක්කෙනා දැන් සුලබව නිතරම රාගය මතුවෙන කාරණය ගැන හිතලා හිතලා කල්පනා කරලා ඒ පිළිබඳව අසුබේ වැඩුවයින් පස්සේ අර රාගසිත වෙනුවට අසුබ සංකල්පේ මතුවෙනවා. එතකොට රාගය අවදි වෙන්නේ නැහැ. හැබැයි එහෙම අසුබ සංකල්පය නොඇඩු අරමුණක් පිළිබඳව සැනකින් සමහට රාගය අවදි වෙන්නට පුළුවන්. ඇයි ඒ පිළිබඳව එහෙම පුහුණු කරලා නැහැ. හැබැයි මනසෙහි රාගය නැතිනම් පුහුණු කළ අරමුණේදිවත් නොපුහුණු කළ අරමුණේදිවත් රාගය මතුවෙන්නේ නැහැ. සැබවින්ම රාගය නැතිනම් එතකොට රාගය තියාගෙන යට කරගෙන නම් ඉන්නේ පුහුණු කරන ලද අරමුණේදී රාගය ඇති වෙන්නේ හැබැයි නුපුහුණු අරමුණේදී රාගය මතුවෙනවා. අන්න එහෙම තමයි අපි පරීක්ෂා කරලා හඳුනාගත යුත්තේ. ඊළඟට ද්වේෂය ඇත්තටම අපේ මනසේ නැතිනම් අපි හඳුනාගත්තු ප්‍රගුණ කරපු අරමුණේදී ද්වේෂය මතුවෙන්නේ අහඹ අවස්ථාවකත් ද්වේෂය මතුවෙන්නේ නැහැ. හැබැයි ද්වේෂය පාලනය කරගෙන යට කරගෙන නම් ඉන්නේ අපි පුහුණු කරන ලද අරමුණේදී ද්වේෂය මතුවෙන්නේ නැහැ. හැබැයි එහෙම නැති වෙනම අවස්ථාවක සැනකින් ද්වේෂය මතුවලා එන්නට පුළුවන්. මේවා ඊතා පරිස්සමින් අපි හඳුනා ගන්නට ඕන. දැන් මේකෙන් මම කියන්නට උත්සාහ කරන්නේ එහෙම පාලනය කරගෙන ඉන්න එක හොඳ නැහැ කියලා නෙමෙයි. එහෙම පාලනය කරගන්න එක හොඳයි. හැබැයි ඒකෙන් නවතින්නට එපා. මේ ස්ථාවර තත්වයක් මේ මාර්ගඵලයක් ලැබුවාය කියලා ඒකට රැවටෙන්නට එපා තව තවත් ඉදිරියට විවිධ ක්‍රමවලින් අපේ මනස පරීක්ෂාවට ලක් කරමින් මනසේ තියෙන සූක්ෂම ක්ලේශ ධර්ම ඇදලා එළියට දාන්නට අපි උනන්දු වෙන්න ඕන. අන්න එතකොට තමයි මනසේ යම්කිසි ස්ථාවර තත්වයකට අපට පුහුණු කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මෙහෙම පුහුණු කරනකොට අපට හැමතිස්සෙම සිහි කල්පනාව තියෙන්නට ඕන. සිහිය කියන එක ප්‍රධාන සාධකයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එකයි. ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. එකම මගයි තියෙන සත්වයාගේ විසුද්ධියට. මොකද්ද? සතිපට්ඨාන. සිහිය පිහිටුවා ගැනීම. සිහිය පිහිටුවා ගත්තේ නැතිනම් තමයි අර විදිහේ පටලැවිලි වලට මුලා මුලාවට Tamanගේ මනසපත් වෙන්නට පුළුවන් වෙන්නේ. එතකොට සිහි කල්පනාව කියලා කියන්නේ ඒ මොහොතේ පවතින ස්වභාවය තේරුම් ගන්නට උත්සාහවත් වීම. දැන් අර හුඟක් වෙලාවට සුතමේ ඥානේ, චින්තාමේ ඥානේ පුරුදු පුහුණු කරගත්තට පස්සේ අපේ මනස ඒකට ඇබ්බැහි වුණාට පස්සේ හැම මොහොතකම අරමුණ ස්වභාවිකව දකිනවා ග්‍රහණය කරනවා වෙනුවට අර අපි පුරුදු පුහුණු කරගත්තු ස්වභාවය තුලින් තමයි ඒ ආරම්මණය දකින්නට උත්සාහ කරන්නේ මම මේ කියන ස්වභාවය ටිකක් තේරුම් ගන්නට උත්සාහ කරන්න. දැන් අපි හිතමු අපි පුරුදු කරනවා හැම දෙයක්ම අනිත්‍යයි කියලා සිතන්නට. එතකොට ඇසත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි, චක්කු විඤ්ඤාණයත් අනිත්‍යයි. මෙහෙම අපි කාලයක් පුහුණු කරනවා. පුහුණු කළාට පස්සේ අරමුණක් දකිනකොටම චක්කු විඥානය පහළ වෙනකොටම යන්තම් සංඥා මතුවෙනකොටම අපි කියනවා ආයසත් අනිත්‍යයි රූපයත් අනිත්‍යයි චක්කු විඥානයත් අනිත්‍යයි කියලා අර දැනුම ඒ මතට පටවනවා ඒ මතට පටවපු ගමන් අර ආරම්මණය නිසා අපේ මනසේ ඇතිවෙන වෙනස සිද්ධ වෙන්නට විදිහක් නැහැ අර මතු පිටින් පටවන ආකල්පය නිසා අපේ මනස සංසුන් වෙනවා එතකොට අපි හිතනවා හා මම ඒකේ අනිත්‍ය මෙනෙහි කළා දැන් මගේ මනසේ රාගය මතුවෙන්නේ නැහැ දැන් මට ද්වේෂය මතුවෙන්නේ නැහැ කියලා අපි වරදවා ගන්න. මේක හරි පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ. දැනුම යමක් මතට පටවලා යමක් දිහා බලනවා කියන එකයි ස්වභාවික වේදිහා බලලා හඳුනා ගන්නවා කියන එකයි අවස්ථා දෙක. උදාහරණයක් හැටියට මම මීට පෙරත් ධර්ම දේශනාවල පැහැදිලි කරලා තියෙනවා. අපි හිතමු වෛද්‍ය ශිෂ්‍යයෙකුට අපි කියනවා ආනාපාන සතිය පුහුණු කරන්න. පුහුණු කරන්න කිව්වයින් පස්සේ ආස්වාස ප්‍රස්වාසය දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට ඔන්න දැන් හුස්ම රැල්ල නහයෙන් ඇතුළට ගියා. ඔන්න දැන් පෙනහළු වලට ඇතුල් වුණා. එතකොට පෙනහළු වලින් ඔන්න ඔක්සිජන් මාරු වුණා. ඔන්න කාබන් ඩයොක්සයිඩ් මාරු වුණා. දැන් මහා ගැඹුරට යනවා. දැන් භාවනා කරලා නැගිටලා ගුරුවරයාත් එක්කලා විස්තර කිව්වොත් අනිත් ඔක්කොම අය කරලා තියෙනවට වඩා මහා ගැඹුරට මේ තැනත්තා භාවනාව කරගෙන ගිහින් තියෙනවා. දැන් මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? භාවනා කරනවා වෙනුවට අර විශ්වවිද්‍යාල ඉගෙනගත්තු පාඩම තමයි ටික වෙලාවක් යනකොට මේ ආවර්ජනා කරන්නේ. එතකොට සාමාන්‍ය උපාසකම්ම කෙනෙක් ඊට වඩා සිහි කල්පනාවෙන් ආනාපාන සතිය කරලා තියෙන්න පුළුවන් අර ඔක්සිජන් යනවා දන්නෙත් නැහැ කාබන් ඩයොක්සයිඩ් යනවා දන්නෙත් නැහැ ගර්තවලට යනවා දන්නෙත් නැහැ මොකුත් දන්නේ නැහැ හුස්ම ටික වැටෙන දිහා බලාගෙන ඉඳලා ඒකත් එක්කලා ගතේ ඇති වෙන වෙනස්කම් ඒ හුස්ම ඇති වෙන නැති වෙන හැටි, ඒවා දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් ක්‍රියාත්මක වෙන හැටි, ඒවත් එක්කලා සිත වෙනස් වෙන හැටි, සිත සහ වායුව බද්ධ වෙලා තියෙන හැටි, වායුව සහ ගත එකට ක්‍රියාත්මක වෙන හැටි මේවැ ස්වභාවය ඒ මොහොතේ ඇති වෙන ඇති වෙන ස්වરૂපයෙන් හඳුනා ගන්නට පුළුවන් සිහියෙන් බලා ඉන්න ඕන. එතකොට දැන් අර වෛද්‍ය ශිෂ්‍යයා, ඒ කියන්නේ වෛද්‍ය ශිෂ්‍යයින්ට ආනාපාන සතිය කරන්න බෑ කියන එකක් නෙමෙයි මේකෙන් කියන්නේ. මෙහෙම සමහරට පටලවා ගන්නට පුළුවන්. එතකොට දැන් අතනදි මොකද්ද වෙන්නේ? සිහි කල්පනාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නව වෙනුවට ඒ කියන්නේ භාවනාමය ඥානය ඇති කරනව වෙනුවට දැන් මොකද්ද මේ පුහුණු කරලා තියෙන්නේ? චින්තාමය ඥානය. අර අහලා කියලා ඉගෙනගත්තු දේ නැවත නැවත ආවර්ජනා කරලා. එතකොට ආවර්ජනා කිරීම වැරදි කියනවා නෙමෙයි ඒකත් අපට ඕන කරනවා. චින්තාමය ඥානය, සුතමය ඥානය අපට ඕන. හැබැයි භාවනාමය ඥානය කියන්නේ ඒක ආවර්ජනා කර කර ඉන්න එක නෙමෙයි. භාවනාමය ඥානය කියන්නේ එතනින් තව ටිකක් ඔබට ගිහිල්ලා සිහිය පිහිටුවාගෙන ඒ මොහොතේ ඇතිවෙන දේ හොඳ හරි නරක හරි සැප හරි දුක හරි ඇතිවීම හරි නැතිවීම හරි ඒ වෙලාවේ සිද්ධ වෙන දේ දැක ගන්නට පුළුවන් නම් අන්න ඒක තමයි භාවනාමය ඥානයයි කියලා කියන්නේ. සිහියෙන් දැකලා වටහා ගැනීම. එතකොට අර සුතමේ ඥානය, චින්තාමේ ඥානය නැවත නැවත අරමුණ මතට පටවලා ඒක දිහා බලාගෙන ඉන්නකොට කෙලස් මතුවෙන්නේ නම් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ තැනත්තා ඒ පවතින ස්වභාවය හරියට හඳුනාගෙන නෙමෙයි. මම මීට පෙර දිනකක් ධර්මදේශනාවකදී පැහැදිලි කළා මේ தત્ත්වය දිගින් දිගට පවත්වන්නට ගියොත් එහෙම පියවි ස්වභාවයෙන් අපි හුඟක් ඈතට ගිහිල්ලා භාවනා කරනකොට ඇට සැකිලි දැක්කා මස් දිය වෙනවා දැක්කා අර එහෙම දැක්කා මෙහෙම දැක්කා කියාගෙන නැගිටින්නේ ඒ ඔක්කොම ඔය විදිහට මනසින් හිතලා හිතලා උපකල්පනය කරලා කරලා චිත්ත රූපමවල බලලා ඒක හැබෑ භාවනාව නෙමේ ඒක යම්කිසි උපකල්පනයක්. එතකොට අපි විදර්ශනා භාවනාවේදී එතනට නෙමෙයි යන්නේ මේ පවතින සාධක හරියට හඳුනාගෙන මනසේ තියෙන දුර්වලකම දුර්වලකම හැටියට දැකගෙන ගුණය ගුණය හැටියට දැකගෙන දුර්වලකම බැහැර කරලා ගුණය අවදි කරමින් මනස පුහුණු කරන්න. එතකොට කාලයක් භාවනා කරගෙන යනකොට සමහර කෙනෙක් මේ දුර්ගුණය දුර්ගුණය හැටියට දකින්න ලෑස්ති නැහැ. ඒක මතුවෙනකොටම හංගන්න බලනවා. යට කරන්න බලනවා. දුර්ගුණේ හැංගුවොත් යට කළොත් සිහි කල්පනාවෙන් ඒ දිහා බැලුවේ නැත්නම් සිහි කල්පනාවෙන් ඒක දිහා දැකගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට කවදාවත් දුර්ගුණේ හඳුනාගෙන බැහැර කරන්න හම්බෙන්නේ හැමදාම වහලා වහලා තියලා යට කරලා කෙලස් නෑ වගේ හිතාගෙන ඉඳලා ඒ කුණු ගොඩත් එක්ක මැරිලා ගිහිල්ලා ආයෙත් කුණුත් එක්කලාම උපදිනවා ඒක ලොකු අවාසියක් එහෙම නැත්නම් අවාසනාවක් අභාග්‍යයක් ලැබුණු අවස්ථාව අපතේ හැරීමක් වෙනවා. මොකද මනස පිළිබඳව හඳුනාගෙන පුහුණු කරන්න තියෙන ඉඩ කඩ නැති කරගන්න. හැබැයි ඒක අපට ඒක අපට මූලික අවස්ථාවේදී උදව් වෙනවා. ඒ නිසා තමයි අපි විදර්ශනාව කරන්න සමතේ ටික කාලයක් පුහුණු කරන්න ඕන කියන්නේ. සමතේ කියන්නේ මොකද්ද? ඒ කෙලෙස් අවදි නොවි යට කර ගැනීම. මනස සංසිඳවා ගැනීම. ඒ කියන්නේ කෙලෙස් නැහැ කියන එක නෙමෙයි. තියනවා තියෙන ඒවා යට කරගෙන. අපිට මූලික අවස්ථාවේදී ඒක අවශ්‍යයි. එහෙම නැත්නම් අර කෙලෙස් එක්කලා කැළඹෙමින් කැළඹෙමින් අපිට විදර්ශනා කරන්න බෑ. එහෙම වුණොත් විදර්ශනාවක් නෙමෙයි නිකන් මනස අයාලේ යන එකයි සිද්ධ වෙන්නේ. එහෙම නොවේ අපට හොඳ විදර්ශනාවකට යොමු වෙන්නට නම් සිහි කල්පනාවෙන් ලෝකේ දකින්නට නම් යම් ප්‍රමාණයකට මතුවෙන ක්ලේශ ධර්ම යටපත් කරලා සංසිඳවා ගන්නට පුළුවන් වෙන්නත් ඕන. ඒ සංසිඳවා ගත්තට පස්සේ හැබැයි මේවා එකින් එක හාරහාර බලන්නට පුළුවන් වෙන්නත් ඕන. ඒ හාරහාර බලන්න ගියන් පස්සේ ආයෙ නිකන් ඇවිස්සෙනෝ මනස කැළඹෙනව නේද වගේ දැනෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙම වෙනවා. ඇයි එහෙම වෙන්නේ? දැන් අර සමතේදී අපි කරලා තියෙන්නේ අර වීදුරුවකට මඩ වතුර ටිකක් දාලා තැම්පත් කරලා තිබ්බහම රොන් මඩ ටික අඩිය මිදෙන්න වගේ ඔක්කොම ටික යටපත් වෙලා සංසුන් වෙන්නට ඉඩ ඇරලා. විදර්ශනාවෙන් මොකද්ද කරන්නේ? මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා හාරා උස්සලා බල බලා ඒවා එළියට ඇදලා දානවා. දැන් එළියට අදින්න ගියාම මොකද වෙන්නේ? අර ටික ඔක්කොම ඇවිස්සෙනවා. ඒ ඇවිස්සෙනකොට වික්ෂිප්ත වෙලා විනාශ නොවෙන්නට තමයි අර සංසුන් බව අපි එක්තරා කාලයක් පුරුදු පුහුණු කරලා තිබිය යුත්තේ. නමුත් සමහර කෙනෙක් ඒ සංසුන් බව පුහුණු කළාට පස්සේ යම් යම් ප්‍රමාණයකට පුහුණු වෙනකොට ඒ සංසුන් කරලා යට කරලම තියා ගැනීමට ප්‍රිය වෙනවා. ඇයි ප්‍රිය වෙන්නේ? ඒක හරි සහනශීලී. එතකොට කරදරයක් නැහැ. එතකොට බාධාවක් නැහැ. අපහසුාවක් නැහැ. වේදනාවක් නැහැ. පීඩාවක් නැහැ. කැළඹීමක් නැහැ. එතකොට අර මට්ටමින්ම තියාගෙන ඉන්නට උත්සාහ කරනවා. ඔන්න ඔය தත්ත්වෙට ඇබ්බැහි වුනහම තමයි ඒ පුද්ගලයාට සමතය විදර්ශනාවට බාධාවක් වෙනවායි කියලා කියන්නේ. ඔහු බාධාවක් කරගන්නවා. අර අර සංහිඳිච්ච බවටම තෘෂ්ණාවෙන් ඇලෙනවා. ඒකම උපාදාන කරගන්නවා. ආයේ මේක හාරලා කලම්බන්න ලෑස්ති නැහැ. එතකොට ඇති වෙන පීඩාව දරා ගන්නට ලෑස්ති නැහැ. අපි හැමෝගෙම ජීවිත දිහා අරගෙන බැලුවොත් ඔහොම තමයි. ගිහි වුණත් පැවිදි වුණත් අපි හැමෝම කැමති වැඩිපුර කලබල වෙන්නේ නැතුව කරදර වෙන්නේ නැතුව අපහසුාවක් නැතුව පොඩ්ඩක් නිකන් අයිනකට වෙලා පැත්තකට වෙලා බොහොම සහනශීලීව ඉන්න. හුඟක් දෙනා භාවනා කරනවා කියලත් ඕක තමයි කරන්න උත්සාහ කරන්නේ. සිල් ගන්නවා කියලා ඕක තමයි කරන්න උත්සාහ කරන විවේකීව ඉන්නවා කියලා ඕක තමයි කරන්න උත්සාහ කරන්නේ. මූලික වශයෙන් අපට ඒක අවශ්‍යයි. හැබැයි ඒ විවේකයේ සංහිඳීම ඇති කරගෙන ඊට පස්සේ ටික ටික හාරලා බලන්න ඕන. එහෙම හාරලා බැලුවේ නැත්නම් අපි ඒකටම ඇබ්බැහි වෙලා ඒ තුලම තෘෂ්ණාවෙන් බැඳිලා ඒකම උපාදාන කරගෙන අර කෙලස් ගොන්නත් එක්කම තමයි පවතින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැනගෙන හරි නොදැනගෙන හරි ඒ විදිහට සිදුරු සහිතව හිටියොත් දුර්වල වහලයක් ඇතිව හිටියොත් වැස්ස වහිනකොට තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. වැස්ස නොවහින තාක්කල් ගැටලුවක් නැහැ. එතකොට දැන් අර වහින වෙලාවේ පොඩ්ඩක් එහාට මෙහාට ඇදලා වහලේ හදාගත්ත තෙමෙන එක නැවතුණා ඊට පස්සේ වැස්සත් නැවතුණා දැන් වහලේ හරි කියලා තමයි හිතාගෙන ඉන්නේ එතකොට ආපහු වැස්සක් වහිනකන් හිතාගෙන ඉන්නවා දැන් වහලේ තෙමෙන්නේ නැහැ කියලා තෙමෙන්න විදිහක් නැහැනේ වැස්ස නැති නිසා හැබැයි ආපහු වහින වෙලාවට තමයි වහලේ ශක්තිමත් නැහැ කියලා දැනගන්නේ ඉතින් ආපහු දන්න කියන අවස්ථාවක වැස්සොත් ඒක තේරෙනවා හැබැයි සමහර වෙලාවට අපේ මනස කෙලස් ධර්ම අවදි වෙන අවස්ථා ජීවිතේ ඒ අපේ මනසට හරියටම කාවදින තැන් කලාතුරකින් මතුවෙන්නේ ජීවිතේ එක අවස්ථාවක් ඒක මතුවෙලා ආයේ කාලයක් එහෙම අරමුණක් අපේ මනසට එන්නේ නැති වෙන්න පුළුවන්. එතකන් අපි හිතාගෙන ආ දැන් නම් මගේ මනස ගොඩාක් හොඳයි. ඇයි හොඳයි කියලා කියන්නේ අර අන් අයගේ මනස කැළඹෙන අරමුණෙන් අපේ මනස කැළඹිලා නැහැ. හැබැයි අපේ මනස කැළඹෙන විදිහේ අරමුණ කලාතුරකින් එන්නේ ඒක තාම දෙවනි වතාවට හෝ තුන්වෙනි වතාවට අපේ මනසට හරියටම දැනිලා නැති වෙන්නට පුළුවන්. මේ විදිහට රාගය, ద్వේෂය, ඊර්ෂ්‍යාව ආදී නොයෙක් කාරණා අපට මතුවෙන්නේ විවිධ විදිහට. දැන් අපි හිතමුකෝ පොදුවේ කෙනෙකුට ඊර්ෂ්‍යාව මතුවෙන්නේ ඔන්න අල්ලපු ගෙදර මිනිස්සයා හොඳට ගේ හදාගෙන යනකොට ඊර්ෂ්‍යාව මතුවෙනවා. අනේ අපිට නම් එහෙම එකක් නෑ. අල්ලපු ගෙදර මිනිස්සු තට්ටු පිට තට්ටු ගෙවල් හැදුවත් මට නම් කවදාවත් ඊර්ෂ්‍යාව ඇති වෙලා නෑ කියලා කෙනෙක් කියන්නට පුළුවන්. ඒ නිසා මට ඊර්ෂ්‍යාව නෑ. නමුත් තට්ටු පිට තට්ටු ගෙවල් හැදුවට ඊර්ෂ්‍යාව ඇති නොවිච්ච පමණින් මේ මනුස්සයාට ඊර්ෂ්‍යාව නෑ කියලා කියන්න බෑ. ඇයි? ඒ කාරණයෙන් ඔහුගේ මනසේ ඊර්ෂ්‍යාව අවදි නොවෙනවා විය හැකියි. එතකොට අනිත් මිනිස්සු යාන වාහන ගන්නකොට ඊර්ෂ්‍යාවෙන් දඟලනවා. අනේ මට නම් එහෙම ප්‍රශ්නයක්වත් නැහැ. මට පුළුවන් හැටියට මං අනිත් අයට උදව් කරනවා යාන වාහන ගන්නට. ඒ නිසා මට ඒ ගැන ප්‍රශ්නයක්වත් නැහැ. ඔහොම හිතෙන්න පුළුවන්. සල්ලි මිල මුදල් හම්බ කරනකොට දැන ඉගෙන ගන්නකොට ඒ අය දියුණු වෙනකොට අනේ මට නම් කවදාවත් එහෙම හිතිලා නැහැ. ඒ නිසා මට ඊර්ෂ්‍යාව නැහැ කියලා හිතෙන්නට පුළුවන්. හැබැයි අල්ලපු gedara මිනිස්සයා තමන්ගේ බිරිඳත් එක්කලා සාලේ එක සැටියේ වාඩි වෙලා සතුට ස්වාමීචිය කතා කර කර ඉන්නවා දකිනකොට ඊර්ෂ්‍යාව මතුවෙන්න පුළුවන්. අර වාහනය ගැන ඊර්ෂ්‍යාව මතු නොවන, ගෙවල් දොරවල් ගැන ඊර්ෂ්‍යාව මතු නොවන, ධනය පිළිබඳව ඊර්ෂ්‍යාව මතු නොවන පුද්ගලයාට මේ බිරිඳ සහ සැමියා සමගි සම්පන්නව සෙනෙහසින් කතා බහ කරන අවස්ථාව දැක්කහම සමහරට ඊර්ෂ්‍යාව මතුවෙන්නට පුළුවන්. ඇයි ඒ? Tamange මනසේ දුර්වලකම් තියෙන තැන හරියටම අවදි වෙන්නට කාරණේ පැමිණෙන තැනදී තමයි තමන්ගේ මනසේ ඒ දුබලකම අවදි වෙන්නේ. එහෙම නැතුව අනිත් අයට එහෙමයි මට එහෙම නෑ කියලා අපට කියන්න බෑ. ඒ තුලින් විතරක් මට නම් ඒ ක්ලේශය නැහැ කියලා. ඒ නිසා පුද්ගල సంతානයේ විවිධයි, විචිත්‍රයි. එක් එක් පුද්ගලයාගේ දුබලතැන් තියෙන්නේ අපි හිතන විදිහේ සමතනකම නෙමෙයි. හැම පුද්ගලයාම එක වගේ වැඩිලා නෑ, එක වගේ දුර්වලත් නෑ. ඒ ඒ පුද්ගලයාගේ දුබලතැන් ප්‍රබලතැන් වෙනස්. ඒවා හරියට හඳුනාගෙන සිහි කල්පනාවෙන් තේරුම් ගත්තොත් අපි අපේ මනස පුහුණු කරන නිසා අපිට අපේ මනස පිළිබඳව නැවත නැවත මෙසේ ආවර්ජනා කරලා දකින්නට උත්සාහ කළ යුතුයි. එහෙම හරියට දුර්වලකම් හඳුනාගෙන ඒ සිදුරු කුමක් නිසාද ඇති වෙලා තියෙන්නේ කැළඹීම මොකක් නිසාද ඇති වෙන්නේ ඒ කලම්බණය නිශ්චල කරන්නට නම් කුමක්ද කළ යුත්තේ මේ කිලුට එළියට ඇදලා දාන්නේ කොහොමද මේ ශක්තිමත් නැතිතන ශක්තිමත් කරන්නේ කොහොමද මේවා නැවත නැවත හඳුනාගෙන මනස පුහුණු කරන්නට පුළුවන් නම් අන්න ඒ බඳු පුද්ගලයා කාලයක් යද්දී ප්‍රතිපදාව තුළින් ඕනෑම දෙයකට ඔරොත්තු දෙන ක්ලේශ ධර්මවලින් මනස නොකැළඹෙන ශක්තිමත් මනසක් ඇති කරගන්නවා කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක හරියට යතහ අගාරං සුච්ඡන්නං වුට්ටි නසමති විජ්ජති එවං සුභාවිතං චිත්තං රාගෝන සමති විජ්ජති. මනාව සෙවිලි කරන ලද වහල කොච්චර වැස්සත් ඒ වහල ගේ තෙමෙන්නේ නැතුවා වගේ මනවින් පුරුදු පුහුණු කරලා සිත ආරක්ෂා කරගත්තාම ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තාම ඒ බඳු පුද්ගලයාගේ මනස නැවත ක්ලේශ ධර්මයන්ගෙන් විකෘති වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ මේ ගාථා ධර්ම දේශනා කළේ නන්ද හාමුදුරුවෝ අර මුලින් ක්ලේශ වශයෙන් රාග වශයෙන් පුද්ගලයන්ට බැඳමින් පැවතිලා වික්ෂිප්තව පැවතිලා කලකදී ඉන්ද්‍රිය සංවරය මනවින් හඳුනාගෙන ක්ලේශ ප්‍රහාණය කරලා අරහත්ත්වයට පැමිණීම මූලික කරගෙනයි. අරතරම් ක්ලේශ වසඟයට ගිය මේ හාමුදුරුව ඉන්ද්‍රිය සංවරයෙන් අගතන්පත් වෙන්නට තරම් විසරද භාවයක් ඇති කරගත්තේ වඩා ශක්තිමත්ව Tamanගේ මනස කෙලස් වලින් තෙමෙන්නේ නැති වෙන්නට